චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ආයුබෝවන් සිතජ සන්තාගාරයේ ආචාර්ය සුනිල් විජේසිංහවර්ධන අපේ සාකච්ඡාව සඳහා පුරුදුලා සිටින සති සම්බන්ධයෙන් ඔබත් අපත් එක්ක මේ කරන සංවාදනය අපේ හදේ මනසේ ඉම් ගල් ගලවන අපේ ඊටාම ස්වභාවිකයි සාමාන්‍යයි කියලා අපි හිතන සංකල්ප අපි හැදී බැලී අප වටා තිබිච්ච සංකල්ප ජාලාව දිහා විමසුම් මැසින් නිර්භයව බලන්නට කරන වෑයම. පසුගිය වතාවේ ඔබත් මාත් සාකච්ඡා කළේ රාජ්‍යත්වය පිළිබඳ අදහස එහි අතීතය සමහරලාට මානව විද්‍යාත්මක වශයෙන් බලනවම මේ රජු කියන චරිතය ලෝකෙට පහළ වීම ගැන කිසියම් ධාරණාවක් අපි මේ කතා කරමින් හිටියේ. මා ඔබට පොරොන්දු වුණා මේ කතා බහ කොහෙත්ම අපිට ඉවර කරගන්නට බැරි වෙච්ච නිසා මේ රාජ්‍යත්වය පිළිබඳ අදහස, රජවරුන් පිළිබඳ අදහස අපි තව ටිකක් සාකච්ඡා කරමු කියලා. ඔබට මතක ඇති මම බුදුන් වහන්සේගේ කාලේ පංචාල දේශයේ ජනපද සාංගික සමාජය ගැන කිව්ව රජුරුන් නොහිටි කාලයක් මිනිස් ඉතිහාසයේ තියෙන උතුරු ඉන්දියාවේ නැත්නම් ඉන්දියාවේ මෙන්න මේ පරිච්ඡේදයේ අඩු වැඩි වශයෙන් ලෝකෙ පුරාම දකින්න පුළුවන් රජෝරුන් නොහිටි කාලේ කෘෂි සමාජයට එන්නට පෙර අලපලා එකතු කරමින් දඩයම් කරමින් හිටි පුරාතන ගෝත්‍රික සමාජයට රජෝරු හිටියේ නැහැ ඔබට දැනෙන්න පුළුවන් එකපාරට මේ ගෝත්‍රික සමාජය කියනකොට ඒකත් අපේ සංකල්පයක ඒගොල්ලෝ ටිකක් අශීලාචාර අශිෂ්ට මිනිස්සු කියලා. ඒක සෑහෙන මිත්‍යාවක් අපේ ඉතිහාසය ගැන. මේ පුරාතන ගෝත්‍රික සමාජවලත් සැකසුම් එක එක තැනින් එක එක විදිහට පුරාණ රතු ඉන්දියාව නැත්නම් පුරාණ ඉන්දියාව බැලුවොත් මම අදහස් කරන්නේ ඇමරිකානු පුරාතන ගෝත්‍රික සමාජය වේවා ඉන්දියානු ගෝත්‍රික සමාජය වේවා අවුරුදු 3000කට පෙර ඊටාම ඒ කාලෙටයි ඒ යුගයටයි ඒ සම්පත් ප්‍රමාණයටයි ඊටාම විශිෂ්ට සංස්කෘතියක් ශිෂ්ටාචාරයක් ගොඩනගාගෙන හිටපු මිනිස්සු. ගහමරා ගන්න නැතුව සම්මුතියෙන් සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳ ගන්න තිබිච්ච යම් කිසි පාලන කියන වචනේ ඉතර හරිනේ කලමනාකරන ක්‍රම ඒ අය තමන්ගේ ජීවිතේ සමාජයේ වටපිටාව කල්මනාකරණය කරගන්න පාවිච්චි කරමින් හිටියා. ඒකෙම දිගුවක් තමයි අපිට දකින්න වෙන්නේ ඉන්දියානු ජනපද ක්‍රමයේ 16 ජනපද නමින් අපි කියන ඉන්දියානු ක්‍රමයේ පුරාතන ක්‍රමය ජනපද ක්‍රමය ඊටාම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයක්. එහි තමයි සාංගික සමාජ අද අපිට ඒක තීරණයක් නැතිනම් මොකද අපි සංඝ කියනකොට අදහස් වෙන්නේ කිසියම් වෙන රටාවක් පුරාතන සංඝ කියලා කිව්වේ දේපල තමන් අයිති නොකරගත්ත සාමූහිකව බෙදා හදාගත්ත ඒ සාමූහිකව දේපල පාලනය කරගත්ත ප්‍රජාවකගේට තමයි සංඝය කියන ඝන සංඝය කියන නම පුරාතන ඉන්දියාවේ තිබුණේ. බුදුන් වහන්සේ ඒ නම තමයි Tamanට ලබාගන්නේ සංඝික සමාජය හදද්දී දේපොළ අයිති නොකරගත්ත නව සමාජයක්. දීපොළ වැටකොටු ගහගෙන ඒකමත්තේ රජවරු පැන නගින කාලේ තමයි බුදුන් වහන්සේ සංඝය නිර්මාණය කරන්නේ. ඒ ගමනට හරස්ව යමින් නැවතත් දීපොළ අතහැරිමින් සාංගික සමාජය නිර්මාණය කරනවා. දැන් මෙවැනි මේ කතන්දරේ අපි බටහිර පැත්තෙන් ගිහිල්ලා අධ්‍යතන පලස්තීනය නැත්නම් ඊශ්‍රායලය ඒ පුරාතන ශිෂ්ටාචාරයක් මතුවෙච්ච තැන ඉරාකේ ඉරානයේ ප්‍රදේශයට අයිති යුප්‍රටිස් ටයිග්‍රිස් ගංගා ආශ්‍රිතව ඊජිප්තුව ඒ කලාපයට ගියාම අපිට දකින්න තියෙන්නේ මොනවද මේ පුරාතනේ ඇත්ත වශයෙන් අපිට පේනවා ඒ කලාපෙත් කෘෂි සමාජය ඇවිල්ලා කාලයකට පස්සේ ওই ඊජිප්තුවේ මතුවෙනවා මහා ධාරාවක් රාජ්‍යත්වයේ ධාරාවක් අවුරුදු 4500ක් පැරණි. ඒ ධාරාව ඇතුලේ එහෙම නැත්නම් රාජ්‍යත්වයේ ඇතුලේ හිටපු ජනකායක් තමයි නිදහසේ වී මේ කතාව තමයි අපිට ඊබ්‍රෝරුන්ගේ ඊශ්‍රායල් ජනයාගේ කතාව. ඒක වටේ තමයි පුරාතන බයිබලයේ නැත්නම් පුරා ශුද්ධ බයිබලයේ පුරාතන ගිවිසුම ආශ්‍රිතව හුඟක් තියෙන්නේ මෙන්න මේ හීබ්‍රු ජනයාගේ ඊශ්‍රායෙල් ජනයාගේ පාරාව රජවරුන්ගෙන් නිදහස් වුණ ආපු මිනිසුන්ගේ කතාව. ඒ නිදහස් වුණ ආපු මිනිස්සු මොන වගේ සම්ප්‍රදායක් ඇතුළේද හිටියේ මොන වගේ දෙවියෙක්ද ඔවුන් ඔවුන් විශ්වාස කළේ නැත්නම් කවර දේව සරණක්ද උන්ට ලැබුණේ. ඒ කතන්දරය තමයි අත්වසෙන් සුද්ධ බයිබලයේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අපිට මේ පැත්තනොත් මේ අත් වශයෙන් පුරාතන ක්‍රිස්තියානි ලෝකයේ ඒ පුරාණ මූලාශ්‍රවල මේ රාජ්‍යත්වය සම්බන්ධයෙන් තිබිච්ච අදහස ඕනනම් පරීක්ෂා කරලා බලන්නට පුළුවන්. මම ඔබට කැමැති පොඩි තැනක් ඉදිරිපත් කරන්න. අම සුද්ධෝ බයිබලයේ පුරාණ ගිවිසුමේ රූත්ගේ කතාව කොටසේ අර සාමුවෙල් සැමුවෙල්ගේ කතා කීපයක් තියෙනවා. ඒ සැමුවෙල්ගේ කතාවල 8 වෙනි කතාව සාමුවෙල් මේ කතන්දර හැටියට මේ මෙතනින් ආපු පලස්තීන ප්‍රදේශයේ පදිංචි වෙන්නා වූ ඊජිප්තෙන් පලා ඇවිල්ලා ඒ ජනයා රජවරුපත් කරගත්තේ නැහැ රජවරුන්ට හිටියෙත් නැහැ උන්ට හිටියේ නායකයෝ තෝරාපත් කරගත්ත නායකින්ගේ පරම්පරාවක් නැත්තම් සම්ප්‍රදායක් තමයි උන්ට තිබුණේ. ඉතින් ඒ පරම්පරාවේ ඒ නායක පරම්පරාවේ අවසාන පුරුක තමයි සාමුවෙල් කියලා කියන්නේ. දැන් අපිට මේ බයිබල් පාඩේ අපිට අපි සාකච්ඡා බැලුවොත් අපිට අහු වෙනවා එක්තරා කාරණයක්. මම මේ කොටස් කියවන්නම් ඔබට කෙලින්ම අරගෙන. මේ සාමුවෙල් මේ නායකයා අවසාන නායකයා. සාමුවෙල් මහලු වයසටපත් වූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඊශ්‍රායෙල් වරුන්ගේ විනිශ්චයකාරයන් වශයෙන් පත් කළේ. ඔහුගේ කුළුඳුලේ පුත්‍රයාගේ නම ජෝවල්ය. දෙවැන්නාගේ නම අබියාය. ඔහු බෙර් ශබහි විනිශ්චයකාරයෝ වූහ. ඒත් සාමුවෙල්ගේ පුත්‍රෝ ඔහුගේ අඩිපාරේ නොගොස් වස්තු තණ්හාවෙන් අල්ලාස්ගෙන යුක්තියට පිටපා ක්‍රියා කළා. දැන් මෙහෙම කතාවක් දැන් බුදුන් වහන්සේ රජෝරු මතුවෙන අවස්ථාව කියන්නේ වස්තු තණ්හාවෙන් අර ජනපද නායකයෝ විනාශ වෙමින් මගදී විනාශ කරමින් යන කාලේ මගදී පැමිණ මේ අලුතෙන් මතුවෙන රජෝරු ඒ වස්තු තණ්හාවෙන් ගිය ඒ නායක පපුරාණ නායකත්ව සම්ප්‍රදායට පිටුපාලා ගිය මිනිස්සු. එතනින් තමයි රාජ්‍යත්වය මතුවෙන්නේ. හොඳයි මෙතන දැන් සාමුවෙල්ගේ කතාව මෙහෙමයි ඊට පස්සේ යන්න. එවිට ඊශ්‍රායෙල් වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ ඔබ බලන්න වචනේ ප්‍රජා මූලිකයෝ මේ ඝන සංගවල නායකයෝ පැරණි. ඒතර නායකයෝ ඉන්නේ ප්‍රජා මූලිකයෝ එක්රැස් වී රාමානි සිටි සාමුවෙල් වෙතවොත් ඔහුට කතා කොට ඔබ මහලුව සිටින්නේය. ඔබේ පුත්‍රයෝ ඔබේ අඩිපාරේ ගමන් නොකරති. ඒ අඩිපාර මොකද්ද? අරිපාර සම්මුතියෙන් සාකච්ඡාවෙන් තීරණගත් පුරාතන ප්‍රජාතන්ත්‍රවාදී පාර. හොඳයි. ඉතින් ඔහුට සාමුවෙල්ට කියනවා ඉතින් අන්ජාතින්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවි කීහ. ඔන්න රජුරෝ ඉල්ලනවා මේ ඊශ්‍රායෙල් ජන. අප පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මැනවයි කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳානන් වහන්සේට යාඥා කළේය. නැත්නම් කන්සල්ට් කරනවා. දෙවියන් වහන්සේගෙන් මේ ගැන උපදේශක් ඉල්ලනවා. සමිදානන් වහන්සේ ඔහුට කතා කොට සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මාය. මන්ද මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස මා ඔවුන් මිසර දේශයෙන් ගෙනාදා පටන් අද දවස දක්වා ඔහු මා අතර අන් දෙවිවරුන්ට වැඳ පිළිම් කළේ අපිට මේක එක්තරා විදිහට උපමා කතාව සහ පුරාතන කතාවක සංකේත බැලුවම හරියටම අපිට පේනවා මොකක්ද උනේ කියලා. මේ සම්ප්‍රදාය මාරු වෙමින් ඉන්නේ රජවරු නැති පුරාතන ජනසංඝ ක්‍රමේ මාරු වෙමින් මෙතන දෙවියන් වහන්සේත් ඒ සම්ප්‍රදායේ නායකයන් නැත්නම් සම්ප්‍රදායට අයිති සංකල්ප සමූහය. ඒතකොට දෙවියන් වහන්සේ කියන සෙනඟ නුඹට කී සියල්ල ඔවුන්ගේ හඬට සමන් ඔවුන් ප්‍රතික්ෂේප කරත්තේ නුඹ නෙවෙයි ඔවුන් ප්‍රතික්ෂේප කරත්තේ මාය. දෙවියන් වහන්සේ සම්ප්‍රදාය අත් වශයෙන් භාරගත යුතු වැදගත්ම දේ. මන්ද මා වුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස මා වුන් මිසර දේශයෙන් ගෙනා දාපන. අත් වශයෙන් රජ කෙනෙක්ගෙන් බේරගෙන ආපු ගමන තමයි දෙවියන් වහන්සේ නැත්තම් සමිඳුන් මෙතන මතක් කරන්නේ. ඊට පස්සේ කියනවා දිගට දිගට මේ ඊශ්‍රායල් ජනයා මේම ඉල්ලද්දී දෙවියන් වහන්සේ නැත්තම් සමිඳානන් උන්ට කියනවා ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නයි වදාළසේක. කියලා දෙවියන් වහන්සේ මේ රජ කෙනෙක්ගේ හැටි මේ සාමුවෙල්ට කියා දෙනවා. මෙන්න මෙහෙමයි රාජ්‍යත්වය මෙන්න මෙහෙමයි රජුක කියලා. ඒ පුරාණ භාෂාවෙන් පුරාණ සරල අර්ථයෙන් මොකද්ද දෙවියන් වහන්සේ සාමුවෙල්ට මේ හීබ්‍රු නායකයාට කිව්වේ? ඔහු ඔවුන්ට මෙසේ කියේ. නැත්නම් දෙවියන් වහන්සේ සාමුවෙල්ට මෙසේ කියේ. ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේ ඔහු ඔබේ පුත්‍රයන්ගෙන තමාගේ රියදුරන් හා අසුරවන් වශයෙන්ද තමාගේ රතවලට පෙරටුව දුවන පිණිසද පත් කරගන්නේ. ඔහු ඔවුන් සහස්‍රාධිපතින්ද පනසාධිපතින්ද වශයෙන් පත් කරගන්නේ. සමහරු තමාගේ බිම් හාන්නටද තමාගේ ගොයම් කපන්නටද තමාගේ යුධ ආයුධත් රථ ආයුධත් සාදන්නටද පත් කරගන්නේ. ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාධන පිණිසද කෑම පිසිනු පිණිසද රොටි පුලස් පුලුස්සන පිණිසද ගන්නේ ඔහු ඔබේ කෙත්හිද මිදිවතුද ඔලිව් වතු අතරේ ඉතා හොඳ ඒවාද රැගෙන තමාගේ නිලධාරින්ට දෙන්නේ ඔබේ ධාන්‍ය වලින්ද මුද්‍රික ඵලයෙන්ද දසෙන් කොටසක් ගෙන තමාට රජවාසල නිලධාරින්ටත් සිසු නිලධාරින්ටත් දෙන්නේ ඔබේ දාස දාසින්ද ඔබේ හොඳම ගවයන්ද කොටලුවන්ද තමාගේ වැඩට ගන්නේ ඔහු ඔබේ බැටළුවන්ගෙන් 16න් කොටස 16න් කොටසක් ගන්නේ ඔබ ඔහුගේ බහල්ලු වන්නාහුය. ඒ කාලේ පැමිණි විට ඔබම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. ඒ සමිදානන් වහන්සේ ඒ දවසේදී ඔබට උත්තර නොදෙනු ඇත. අන්න කතන්දරේ. මොකද මේ කියන්නේ? රජ කෙනෙක් ගන්න එපා. රජුරුවන්ගේ හැටි තමයි දෙවියන් වහන්සේ සාමීලට කියන්නේ මේ සම්පූර්ණ ජනතාවගේ දීපල ගසා කන මේක ආයතනයක් මේ රාජ්‍ය ආයතනය හොඳම දේ ගන්නවා බදු ගෙවන්න ඕන ඒක දසෙන් කොටසක් ගෙවන්න රජ රජවරුන්ට සල්ලි දෙන්න වෙනවා ඒගොල්ලන්ගේ භාණ්ඩාගාරේ පුරවන්න මෙන්න මේ ආකාරයේ තමයි පුරාතන බයිබල් සම්ප්‍රදාය අපිට කියා දෙන්නේ රජවරුන්ගේ රජවරුන් පත් කරගන්නා සම්ප්‍රදාය තුලේ යන්නට එපාය කියලා. හොඳයි අපි සාකච්ඡා මෙතනින් එහාට යන්නට අපිට මතක ඇතිනේ මම එකක් වරක් වගේ මිතුරා කෙනෙක් පියසිරි කුලරත්න සමග කරපු සංවාදයේදී ඔබට විවිධ කවි කීපයක් අපි කතා කරා කිව්වා. ඒ කවිවල එකක් තිබුණා මගේ ගිරිමුදුන මගේ නිවහන කවි පොතෙන් ගත් කවියක්. මම ඒ වෙලාවට ඔබට කිව්වා මේ කවිය මම කැමති ඔබට ගයා පෙන්වන්න කියලා. මම කැමති අන්නේ කවිය අද ඔබට මේ වෙලාවේ ගායනා කරන්න. ඒ කවියේ තියෙන පුරාතන ලෝකයේ පිළිබඳ පැවැත්මට අයිති දෙයක්. බෙදා වෙන් කරගන්න එපා කියන අදහස තමයි මේ පුරාතන සම්ප්‍රදාය තිබුණේ වෙනස්කම් අපි අතර තියෙනවා නමුත් බෙදා වෙන් කරන්න එපා සමානව සලකන්න අපි ඉන්නේ පද්ධතියක් ඇතුලේ සහ සම්බන්ධයක් ඇතුලේ සියල්ල අනික බවට මාරු වෙන සියල්ල අනිකා තුල තියෙන ඒ සහ සම්බන්ධයක් තුල තියෙන්නේ මේ අපි ඔළුවෙන් තමයි මේ ලෝකේ කෑලි වලට කඩන්නේ වෙන් කරගන්නේ පද්ධතියක් වශයෙන් නොදකින්නේ. අන්න ඒකට යටින් ඒ ගැන කියන පුංචි කවියක් තමයි තා පුංචි කවියක්. මේ කවිය මම කැමති ඔබට ඒ ගීය ගායලා පෙන්වන්න. Thank you. නිසංසලේ රාත්‍රියේ විසංසලේ රාත්‍රියේ අහස් දියන යට අරුවෙලියේ තරු එළියේ Ganga. මිත්‍රවරුනි සකි සඳුනි අපේ සංකල්පවල ලෝකේ තේරුම් ගැනීමේ ලෝකය ඥානනය කිරීමේ ලෝකය අවබෝධ කරගැනීමේ අපි සඳහා අපි සංකල්ප ගොඩනගා ගන්න. අපේ ගමනත් එක්ක මේ සංකල්ප වඩ වඩා වගාදිකා වෙනවා සංකීර්ණ වෙනවා. අපි පාර වරද්දා ගත්තාම ඒ පාර වැරදින්නට හේතුවක් වැරදි සංකල්ප. භාෂාව. ඒ වැරදි පාර යනකොට අපි තව තව සංකල්ප නිර්මාණය කරගන්නවා. ඒ පාරේ තව තවත් ගැඹුරට ගාදෙට යන්න. ඉතින් මේ ආරම්භක ලෝකයේ ආරම්භක නැත් ආරම්භක ශාස්ත්‍රවරුන්ගේ නැත්නම් පුරාණ විද්‍යාවේ තිබිච්ච අදහස් නැත්නම් ලෝකේ තේරුම් ගැනීමේ ප්‍රවේශයන් තිබුණා. එකක් තමයි මේ මේ මේ අපි මොහොතකට කලින් අහපු ගීයටත් සම්බන්ධ දෙයක්. ලෝකේ පන්දතියක්. ලෝකේ වෙන වෙනම ගන්න බෑ. ලෝකේ තියෙන හැම අංශුවක්ම අංගයක්ම කොටසක්ම අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. එය තියෙන්නේ බෞද්ධ අදහසින් කිව්වොත් අන්‍යෝන්‍ය ප්‍රවාහයක් අන්‍යෝන්‍යව බැඳිච්ච සහ පටිච්ච සමුපාද එකිනෙකා හා එකිනෙකා සමග ගැළපී සහ සම්බන්ධයෙන් සහනුබද්ධතාවයකින් මේ ලෝකේ පවතින්නේ. නමුත් එක්තරා අවස්ථාවකදී විශේෂයෙන් අතවසේ අවුරුදු 2000 3000කේ අපේ ඇහි වෙච්ච අවුල කියන්න පුළුවන්. නමුත් නූතන යුගයේදී මේ අවුල තවත් භයානක වුණා, බරපතල වුණා. නූතන විද්‍යාව මුලද මුලදිම වරද්දගත් තැනක් තියෙනවා. අපි කලින් කතා කරා නමුත් මම දැන් මෙතනදී කැමති විශේෂයෙන් මතක් කරන්න. නූතන විද්‍යාව අත් වශයෙන් භෞතික විද්‍යාව ලෝකයේ ගවේෂණය කරන එක වැදගත් විද්‍යා ශාඛාවක්. භෞතික විද්‍යාවට අනුව මේ අවකාශයේ හිස් මේ හිස් අවකාශයේ විවිධ වස්තුන් දේවල් තියෙනවා. ඒතොර හිස් අවකාශයේ තියෙන මේ වස්තුන් අතර කිසි සම්බන්ධයක් නැහැ. අපි මේ ලෝකේ කඩාගෙන කඩාගෙන අවසාන පුංචි අංශ වලට ගියත් මේ පරමාණුවක් කියලා කියන්නේත් කඩල බලපුවාම ඒ අර්ථය හැටියට හිස් අවකාශයන් තියෙන ඉතාම පුංචි ස්කන්ධයක් පරමාණුවක් තුල තියෙන. ඉතාම පුංචි ස්කන්ධයන් කුඩා ස්කන්ධයක් මැද්දේ හිස් අවකාශයක් තියෙනවා. මේක තමයි ලෝකේ සැකැස්ම පිළිබඳ ලොකුම වැරද්ද නූතන විද්‍යාවෙන් වෙන අවස්ථාවක් එක අවස්ථාවලින් එකක්. සහ සම්බන්ධයක් නොදකින හිස් අවකාශයක් මැද්දේ වස්තුන් සහිත ලෝකයක්. පුරාතන විද්‍යාව වගේම පුරාතන ග්‍රීසීය විද්‍යාවන් දැනගෙන හිටියා මේ අවකාශය හිස් නොවන බව. මේ කිසියම් සංසිද්ධියක් ප්‍රපංචයක් සම්පූර්ණයෙන් පිරිච්ච දෙයක්. මෙතන කිසිම දෙයක් හිස්ව නැහැ. එතන මේ හිස් නොවන අවකාශයේ අන්තර් සම්බන්ධය තුළ තමයි අර පද්ධතිය කියන අදහස එකිනෙක බැඳිච්ච දෙයක් ලෝකෙන් දැක්කේ. ඒ පද්ධතියක් ඇතුලේ උස් පහත් බෙහෙද තබන්න බෑ. ස්වභාවිකව උස් පහත් බෙහෙදේ කියන එකක් ලෝකේ සම්බන්ධයෙන් ගන්න බෑ. මොකද අපේම දිගුවක් තමයි අනේකා වශයෙන් අපි දකින්නේ. ගස්කොලන් අපේ අනේකා එක්තර අර්ථයකින් අපි වෙන්ව ගත්තට අනිත් මිනිස්සු අපේ අනේකා නමුත් ඒගොල්ලෝ නැත්තම් අපි නැහැ. අපේ භාෂාවක්වත් නැහැ අනිත් භාෂා නැත්තම්. මෙන්න මේ පද්ධති අදහස අපෙන් ගිලිහිලා කියන්නේ. ඒ ගිලිහන අවස්ථාවත් එක්ක තමයි අපේ ඔය බුදුන් වහන්සේත් බයිබලය දෙකම කියන්නේ තණ්හාව නිසා, කෑදරකම නිසා අපේ ඇස් හොඳටම නරක් වුණා. නරක් වීමෙන් තමයි උස් පහත් භේදය නිර්මාණය වෙන්නේ. අපි බලෙන් හදාගත් දෙයක් ඒක ස්වභාවික නැහැ. මනුෂ්‍යයා නිර්මාණය කරපු දෙයක් භේදය. ලෝකෙ තියෙන එක්තරා විදිහකට වෙනස්කම් පමණයි. ભેදයක් නැහැ. එකිනෙකට වෙනස් දේවල් අතර සහසම්බන්ධයක් සහ සන්ධානයක් තියෙනවා. එකක් නැතුව ඒත් අනික නැහැ. අන්න ඒ අදහස සම්පූර්ණයෙන් ගිලිහෑම තමයි නූතන මනුස්සයාගේ ඇහි තියෙන ලොකුම ලෙඩේ. හැබැයි මේ නූතන හැට කලින් අපි දැක්කා වගේ බුදුන් වහන්සේත් වගේම බයිබලයක් පෙන්වන්නේ මේ ලෙඩේ හුඟක් පරණ ලෙඩක්. මේ ભેදය ඉහළ පහළ රජවරු හදාගත්ත ලෙඩේ රාජ්‍යත්වය හදාගත්ත ලෙඩේ. එතකොට ඉන්නේ රජවරු ඉන්නකොට මිනිස්සු නැහැ. ඉන්නේ යටත් වැසියෝ. රජුරන්ට යටත් වැසියෝ මිසක් මිනිස්සු පේන්නේ අන්නේ ඒ රජුරන්ගේ ඇහැ නරක් වෙනවා. මානුෂික වාදී ඇහැ නරක් වෙනවා. මිනිස්සයා නැති වෙනවා. ඒතකොට රජුරන්ට මිනිසෙන්ට සලකන්න බැරි වෙනවා. රජුරන්ට සලකන්න වෙන්නේ යටත් වැසියන්ට. ඉහළ කුලේ මිනිසුන්ට ඉන්නේ පහළ දාස කුල මිනිස්සු නැහැ. ඒතකොට ඉහළ මිනිසුන්ට පහළ මිනිසුන්ට මිනිසුන්ට මිනිස්සුන්ල සලකන්න බැරි වෙනවා. ඇහැ නරක් වෙලා ආපහු. මේ ලිංග ભેදය ඇතිවෙච්ච ලෝකේ පිරිමින්ට පේන්නේ තමන්ගේ අතවශ්‍ය ලිංගික වස්තුවක් ගැහැණිය මිසක් මිනිස්සෙක් නෙවෙයි. ගැහැණිය මිනිස්සෙක් ලෙස පේන්න තියෙන පටන් ගන්නවා. එතකොට මේ පීඩාව ඇති වෙන්න පටන් ගන්නවා. මේ වගේ මේ මනුෂ්‍ය අතර තියෙන බෙදීම සම්පූර්ණයෙන්ම මනුෂ්‍ය විසින් හදාගත් දෙයක්. කිසිසේත්ම ස්වභාවික න්‍යාම ධර්මයන්ට එකඟ නැති ඒකට විරුද්ධ යෑමක් තමයි මේ දුරාවලින් සහිත උස් පහත් ભેදේ හදාගෙන මේක අපේ ලෙඩක්. ඉතින් මනුෂ්‍යයා නිදහස් වෙන්නේ කවදා හරි මේ ලෙඩේ සනීප කරගත්තා. මේ දුරාවලින් සහිත ලෝකයක් හදාගත්ත දේ ස්වභාව ධර්මයට විරුද්ධයි. ඒ නිසා හැම තිස්සම ව්‍යසනයන්, සමාජ ව්‍යසනයන් නැති වෙනවා. මේක හදාගත්තේ කවදද එදා ඉඳලා අපි යන්නේ ගැටුම් ප්‍රචණ්ඩ ගැටුම් සහිත ලෝකයක් ඇතුළට යන්න. කවදද බෙහෙදේ හදාගත්තේ එදා සිට මර්ධනය තියෙනවා, පීඩාව තියෙනවා. නොයෙකුත් ආකාරයේ අඳුරු දේවල් මනුෂ්‍යයාගේ ඇතුළේ දෙහැරත් ඇති වෙන්න පටන් ගන්නවා. මනුෂ්‍යයාට පෙනෙන නොපෙනෙන හිරගෙවල් රාශියකින් මනුෂ්‍යයා වැහෙන්න පටන් ගන්නවා, සීමා වෙන්න පටන් ගන්නවා. මනුෂ්‍යත්වයට යන්න තිබිච්ච ඊටාම ඉහළ උස් දුරවල් වලට මනුෂ්‍යය තවදුරටත් තියාගන්න බැරි වෙනවා සමාජයක් විදිහට. එළියෙන් කොච්චර බලගත් දේවල් හැදුවත් හැදුවා වගේ පෙනුනත් ඒ හැමතිස්සම වැඩ කරනවා මනුෂ්‍යයට විරුද්ධව භයානක විදිහට. ඒ වගේ කෙලවර තමයි මහා ආයුධ හදා ගැනීම භයානක මා ආයුධ භයානක මන්ද්‍රව්‍ය. මෙන්න මේ ප්‍රශ්නත් එක්ක තමයි ભેදය ක්‍රියාත්මක වන්නේ. ඉතින් සකි සඳුනි මා හිතන්නේ අපේ කාලයත් දැන් ඉවර වෙමින් පවතිනේ. නමුත් අපේ මාතෘකාව සම්පූර්ණයෙන් අපි ඉවර වෙලා නැහැ. ඒත් මම ඔබට ආරාධනා කරනවා ඊටාම උනන්දුවෙන් අපි යමින් ඉන්න අපි අත්වශයෙන් මේ මාසය 2 3 4 සමහරට අපේ රටක් විදිහට අපි විශාල අර්බුදකාරී තත්වයක ගිලෙන්න පුළුවන්. ඒ අපි මේ අපි අපි ආපු ගමනේම අපි ලබා ගන්න අස්වැන්න. මීට වඩා සහනශීලී සමාජයක් මීට වඩා එකිනෙකාට ගරු කරන සමාජයක් ඉහළ ඊටාම ඉහළවල් පහළවල් හුඟක් අඩු කරගත්ත සමාජයක් දිහා බලන්න අවශ්‍ය නැන නුවණ අපිට පාද ගන්න දැන්වත් කාලය ඇවිල්ලා මේ කාරණය මේ විදිහටම වගේ ලෝකේ හැම තැනම කතා කරමින් ඉන්නවා පරිසරයත් එක්ක තියෙන අපේ සම්බන්ධය පරිසරය අපිට පාලනය කරලා අපේ යටතට ගත යුතු දෙයක්ද නැද්ද අනිත් මිනිසුන් පාලනය කළ හැකිද අපි එකිනෙකා කෙරේ ඒ සාමග්‍රීයෙන් සහන සම්බන්ධයෙන් එකිනෙකාට ගෞරවයෙන් ජීවත් වෙන්න අපි ලෝකේ හදා ගන්නවාද එහෙම හදාගත්තොත් විතරයි අපිට ජීවිතය කෙරේ ගෞරව කරන්නා වූ ජීවිතේම මුල් කොට සලකනවා ජීවිතේම කේන්දරට ගෙනනවා ශිෂ්ටාචාරයක් ලැබෙන්නේ. එතකන් අපේ ප්‍රශ්න ඉවර වෙන්නේ ඉතින් සකිසඳුනි මා ඔබට අදත් ආයිබෝන් කියනවා. අද අපිට තාක්ෂණික වශයෙන් සහාය දුන්නා මලින්ත දේශප්‍රිය අපි හොටත් ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාට ආයුබෝවන්. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉන් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක ආචාර්ය වික්ටරත්නායකයන් සමග චන්ද්‍රිකා සිරිවර්ධන